بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين والسماء والطارق وما أدراك ما الطارق النجم الثاقب إن كل نفس لما عليها حافظ فلينظر الإنسان مما خلق خلق من ماء دافق يخرج من بين الصلب والترائب إنه على رجعه لقادر අහස හා තාරික් මත දිවරමින් තාරික් යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද එය අඳුර පසාරු කරන එලිය විහිදුවන තාරකාවයි සෑම ආත්මයක් පාසාම ආරක්ෂකයෙකු නොසිටිනවා නොවේ තමා කුමකින් මවන ලද්දේ දැයි මිනිසා සිතාබලත්වා වේගයෙන් තෙරපුම් සහිතව පිටවන ජලයකින් ඔහු මවන් ලද්දේය එය කොඳු ඇට පෙළහා ඉල ඇටය අතරින් නික්මේ සැබවින්ම ඔහුගේ පරමාධිපතියාණන් වන අල්له ඔහුව නැවතගෙන ඒමට එනම් මරණයෙන් පසු පුනර්ජීවය ලබාදීමට ශක්තිවන්තයාය يوم تبلى السرائر فما له من قوة ولا ناصر والسماء ذات الرجع والأرض ذات الصدع إنه لقول فصل وما هو بالهزل إنهم يكيدون كيدا وأكيد كيدا فمهل الكافرين أمهلهم رويدا එදින සැඟ වූ රහස් පරීක්ෂාවට භාජනය වනු ඇත. එදින ඔහුට තමා දඩුවමින් ගැලවීම පිණිස කිසියම් ශක්තියක් නොතිබේ. තවද එම දඩුවමින් ආරක්ෂා කරන උදව්කරුවෙකු නොසිටී නැවත හරවා යවන ගුණාංගයෙන් යුත් අහස මත දිවුරමින් පැලෙන ගුණාංගයෙන් යුත් මහපොළොව මත දිවුරමින් සැබවින්ම එය එනම් අල්කුරවානය තීරණාත්මක වචනයයි එය සරදමක් නොවේ සැබවින්ම ඔවුහු දැඩි ලෙස කුමන්ත්‍රණ කරමින් සිටිති තවද අල්له වන මමද දැඩි ලෙස කුමන්ත්‍රණය කරමි එම නිසා නුඹ ප්‍රතික්ෂේප කළවුනට කල්දීමක් එනම් අවස්ථාවක් ලබාදෙව් ස්වල්ප කලකට කල්දීමක් ලබාදෙව්.